එහෙමයි ස්වාමීනි දැන් අනිත් ප්‍රශ්න ස්වාමීනි දැන් ඔතන දැන් දෙන්නේ දැන් කසාදමලින්දී දැන් දැන් ගොඩක් සමාජයේ තියෙනවා ඒ කියන්නේ දෙන්නම වෙන වෙන අය ඇසුරු කරනවා දෙන්නම දන්නවා එතකොට ඒ දෙන්නට දෙන්නට ප්‍රශ්නයක් නැහැ නමුත් ඒක සමාජයට යාලා පෙන්නන්නේ නැහැ හැබැයි ඔකේ කාමයේ වර්ධව හැසිරීමක් වෙනවනේ ස්වාමීනි ඔව් එතන ඒ දෙන්න ඒ දෙන්න සම්මත කරගෙන ඉන්න නිසා ඒ දෙන්නට ගැටලුවක් නොවුනා වුණාට ඒ ලෝකයේ තවත් කෙනෙක් සතු කෙනෙක් ඇසුරු කරනවා නම් එතන අර්බුදයක් ඇති වෙනවා. ඊට පස්සේ කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් දැන් ඔය වර්තමානයේ ඒක නිකන් සූදුවක් වගේ තියෙනවා. ඒ කියන්නේ කණ්ඩායමක් එකතු වෙනවා යාළු මිත්‍රයෝ හැමෝම කැමැත්තෙන් ඒ ඒ අයගේ කාර්කේ අතුරු මාරු කරගෙන ඒ කාර්කේ ඉන්න කෙනත් එක්කලා එදා දවසේ ඉන්නවා. එතකොට දැන් මේ කණ්ඩායම්ම කැමති ඒකට. කවුරුත් ඒක කැමැත්තෙන් තමයි කරන්නේ. දැන් මොකද තත්ත්වේ? එතකොට ඉතින් අර තිරිසන් ගතියට වැටෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් ඔය සමලිංගික සේවනය ආදී ගත්තන් පස්සේ සත්තු ළඟවත් නැති විදිහේ දුර්වලකමක් නේ. එතකොට දැන් මනුස්ස කියන තැන හිටියා වුණාට සමහර කාරණාවලින් සතාසි උපාවටත් පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තමයි තන රුචිකත්වයේ තිබුණාට තම තමන්ගේ කැමැත්ත රුචිකත්වය කියන එක හැම විටම ධාර්මික එකක් නෙමෙයි. ඒ නිසා කැමැත්ත ලැබුණයි කියන පමණින්ම ඒක නිවැරදි කියන්න බෑ. ඉතින් Taman තුලක් තියෙන කැමැත්ත අනිත් කෙනත් ඒ විදිහට අර ජාඩියට මොඩිය වගේ ඒ જાතියෙම කෙනෙක් වුණොත් එයාත් ඒකට කැමති වෙන්න පුළුවන්. නිසා කැමැත්ත කියන එක සමාජ අපරාධයක් එහෙම නැත්නම් ඒ අකුසලය වලකින්න එහෙම නැත්නම් ඒ වරද નિවරදක් වෙන්නට හේතුවක් නෙමෙයි. ඒතර බලහත්කාරකමක් කරනවා විදිහේ අපරාධයක් නොවෙන්න පුළුවන්. දැන් නීතිමය වශයෙන් සමහර වෙලාවට යම්කිසි සහනයක් සැලසෙන්න පුළුවන්. ඊළඟට බලහත්කාරකමක් කරනවා විදිහේ බරපතල කුසලයක් නොවෙන්න පුළුවන්. හැබැයි අර මිත්‍යාචාරය කියන තැන ඒ ඇතිවෙන දුර්වලකම ඒක ඒ විදිහෙන් යම් ප්‍රමාණයක කියන්නේ කරන අකුසල් වල මහා සාවද්ද අල්ප සාවද්ද කියලා උස් පහත් ගතියක් තියෙනවානේ. ඉතින් ඒ අනුව ඒ කර්මය උස් පහත් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. බොහොම පිං සාමනස දේරුවන් සරණයි. දේරුවන් සරණයි.